මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ලැබුණු ඡන්දවලින් 90%ක්ම එක්සත් ජාතික පක්ෂයේ පවිත්‍ර ඡන්ද බව පැහැදිලිව ප්‍රකාශ කරනවා. එහෙමනම් එතුමාට යුතුයකමක් තිබෙනවා. මේ පාක්ෂිකයන්ව ආරක්ෂා කරන්න, ශක්තිමත් කරන්න. එතුමා හා වික්‍රමසිංහ මහතා අතර හොඳ අවබෝධයක් තිබෙනවා. මට ඒක පැහැදිලිව කියන්න පුළුවන්. මම එක වුණත් පහ වුණත් මම ඇමති. අතුරුනොත් ඒ ඇති මට. මම එකම එක දෙයයි කියන්නේ මේ අමරදාතරට හදවතට එකකව හදවතට තට්ටු කරලා ඡන්ද දෙන්න. පිටින් ඇවිල්ලා උඩින් කියනවා මේ අංක තුනක්. ඇයි එහෙම කියන්නේ? මේ බුද්ධිමත් ජනතාවක් මා ඉදිරියේ ඉන්නේ. අද එක්සත් ජාතික පක්ෂය ඉතාමත් ශක්ති ගම්මට්ට මේ වේවා සාකා සමිති මට්ට මේ වේවා තරුණ සමිති වේවා අපේ වැඩපිළිවෙල වේවා අපේ නායකතුමාගේ දර්ශනය වේවා අපිට ඉදිරියට යන්න පුළුවන් අපිට බලාපොරොත්තු තියෙනවා